This the second part of the talk, you listened before. The long talk was split for the convenience of listening. තාම මැරිලා නැහැ. මැරෙන්නේ නැහැ. කෝච්චියේ එනකම්. මේ දරුවා කියලා හිත තියාගෙන ඉන්නවා රූපේ විපරිණාම වෙන දවසේ එනකම්ම තණ්හාවෙන් හිත තියාගෙන ඉන්නවා. මේ මට රත්තරන් මෙච්චරක් තියෙනවා රිදී මෙච්චරක් තියෙනවා මෙච්චර ගයක් තියෙනවා කියලා ඔය දැන් කෝච්චියට බෙල්ල තියාගෙන ඉන්නවා වගේ යොබ ඉන්නේ. තාම කෝච්චිය ආවේ නැහැ. හ්ම් කෝච්චිය ආපු දවසටයි බෙල්ල දෙන්නේ මිසක ඒ වගේ මේ මගේ දරුවා මට මෙච්චර දරුවෙක් ඉන්නවා මෙච්චර දේපොලක් තියෙනවා කියලා දැන් මගේ තණ්හාව කැඩෙන විදිහට තබාගෙන ඉන්නවා. කවදදක් වරද කෝච්චිය එනකම් වගේ වස්තුව කැඩෙන දිනට සැබඳක්වා. කැඩෙන දවසට පිටින දවසට අපි ආත්මකහඳනවා. කෑග ගහනවා, ක්ලාන්ත වෙනවා, සිහි මුලාවටපත් වෙනවා. ඔබ දකින්ද මේ වස්තුව මම ඉන්නේ සුරක්ෂිත තැනක නෙමෙයි මම දුක ඇතිවෙන විදිහටයි මේ ජීවත් වෙන්නේ කියලා දකින්න. මේ වස්තුව කැඩුණු බිඳුණු දවසට මට දුක එනවාමයි කියලා දකින්න. ඔය දුක හැදුනේ මගේ මෙන්න මේ දෝෂෙ නිසායි මෙන්න මෙහෙමයි දුක හදාගත්තේ කියලා දුක්ඛ සමුදය දකින්න. දුක්ඛ නිරෝධය දකින්න කොහොමද? මගේ තණ්හාව කැඩෙන්න බින්දෙන්න පුළුවන් දෙයට තණ්හාව පතිත වෙන්න නොදුන්නොත් නොදෙනවා නම් මාව රිද්දන්න පුළුවන් කෙනෙක් රිදෙන්න රිද්දන්න පුළුවන් දෙයක් ලෝකේ නැහැ. කිසි කෙනෙකුටවත් Tamanට රිදවන්න බෑ. ඔබ හිතන කියන කරන දේ ස්පර්ශ ආයතන හයට සම්බන්ධ නැති වුණොත් ඔබට රිදවන්න පුළුවන් කෙනෙක් මේ ලෝකෙවත් නැහැ. කිසිම කෙනෙක් නැහැ. මේ ස්පර්ශ ආයතන හයට ඕනම කෙනෙකුට ඕනම දෙයක් කළ හැකියි. ස්පර්ශ ආයතන හයට ඔබ මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා හිත තබාගෙන දෙන්න තබාගෙන ඔළුව තබාගෙන ඉඳී නම් අර කැට කුරුල්ල ගලක් උඩක උගුසට ගහගෙන යන්න පුළුවන් තැනක ඉන්නවා වගේ ඔබ ඉන්නේ කියලා මතක තබාගන්න. එතකොට දුක්ඛ නිරෝධය ඥානයත් එයා ගන්නවා කිසිම වෙලාවක හිතෙන කියන කරන දේවල් රාග දේශ මොහ වශයෙන් වෙනෙන පැත්තට තබන්නේ නැහැ වෙනෙන දේට රාග දේශ මොහ වශයෙන් හිතන්නේ හිතුවොත් මොන විදිහටවත් හිතලා මේ දෙක එකට මැච් කළොත් නැත්නම් ගැළපුවොත් කිසි වෙලාවක දුකෙන් තොර යෑමක් ඒමක් නැහැ එල්ල වෙන්නවත් නැණක් වෙන ඒකයි මේ දුක මේ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියලා මේ සංහාව නිසයි ඔය දුක ඇති උනේ කියලා පෙන්නකොට මේ සංහාව ඇතිවෙච්ච න්‍යාය පෙන්නනවා මෙන්න මේ විදිහේ වැරද්දකනේ ඔය සංහාව ඇති උනේ කියලා ඉදං දුක්ඛ නිරෝධං අරිය සත්‍යං මේ දුක් නැති කිරීමේ ආර්ය සත්‍යයි කියනකොට මේ අනාත්මෝදේට අනාත්ම ස්පර්ශ ආයතන හය අරතය හිතෙන් රාග දේශ මොහ වශයෙන් හැසිරিলা ඒ පැත්තට තියන්නේ නැත්තම් දුකේ නෑ එහෙම නැතිනම් දැකපු දේ සිහි කළා අරගෙන දැක්කේ අනිත්‍ය උදයක් දුක්ඛ උදයක්ම අනාත්ම උදයක්ම හැටියට ඔබ තීරණය කරනවා නම් හිතෙන් හිතෙන් හිතලා කියලා කරනවා නම් ඒ හිතෙන් කියන කිරීම පෙරවහන පැත්තට යාකලොත් ඒක කියන සම්මාදිට්ඨිය. තාපත්තකින් සත්‍ය අනුලෝමික ඥානය කියලා. යම්සේ සත්‍යද එසේට අනුලෝම වූ නුවණ. යම්සේ නුවණයිද එසේට අනුලෝම වූ සත්‍යයක් කියන කන්දය. ඔන්න ඔය විදිහට බැලුවොත් ඔබට ලෝකයේ තියෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මයක් තියෙන්නේ කියලා කෙනේ කාලයක් යනකොට පෙනෙනකොට අනිත්‍ය වූ දෙයක් දුක් දුක ගැන දැනන්න පුළුවන් දෙයක්. අනාත්මෝ දෙයක් නේද ස්පර්ශ ආයතන 6 කියන්නේ කියලායි දැනෙන්නේ. මෙන්න මේ විදිහට දෙපැත්ත යාකලහම නුවණේ ඔබට ලෝකයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අම්බයි. එතකොට සත්‍යෝ ඉන්නවා පුද්ගලියෝ ඉන්නවා වටිනා වස්තු තියෙනවා කියලා ස්පර්ශ ආයතන හයේ පැත්තට කාන්දම වගේ ඇදිලා තියෙන ගතිය ගෙවෙනවා කියන එක වෙන්නේ ඉබේ. පේන්නේ ඉබේ. තමන්ගේ පැත්තට එනවා. එතකොට තමන්ට යමක් සිහි කරනකොට දැකපු දේ නිරුද්ධයි නේද කියලා. විපාක නාම රූප දෙකේ නිරෝධියම සිහි කරන්න පුළුවන්. ආයත පුළුවන් දවසක් එනවා. සලායත නිරෝධය ආරම්භ කරන්න පුළුවන් දවසක් එනවා. අන්නේ මනසටයි කියන්නේ යම් කිසි සමුදේ ධර්ම සම්පන්නන්නේ දුක ධර්ම කියන්නේ. ඔබ දැන් දරුවා කියලා සිහි කරනකොට මම මෙහෙම සිහි කරනකොට දැකපු නාම රූප දෙක නිරුද්ධයි නිරුද්ධ වෙලා නේද කියලා සිහි කෙරුවොත් හිත රැඳෙන්නේ නැහැ. පේන්නේ තියෙනවා වගේමයි තේරෙන්නේ. නමුත් යම් දවසක් ඔය විදිහට කෙලෙස් අඩු වුණාම මම මෙහෙම සිහි කරනකොට දැකපු දේ නිරුද්ධ වෙලා නේද කියලා. අනිත්‍ය දුක්ඛ අනාත්ම රූපයක් සත්‍යයක් හම්බ වෙන්නේවත් නැතුව දැකපු රූපේ නිරුද්ධ වෙලා බොහෝ කලින් කියන දුවණක් මේ. තමන් දැකපු දේ නිරුද්ධ වෙලා බොහෝ කල කියලා නෝනකුත් ඒකට කියනවා සලායත නිරෝධය කියනවා භව නිරෝධය කියනවා ජාති නිරෝධය කියනවා දුක්ඛ නිරෝධය කියනවා වචන පදප්‍යංජන නාමත්‍යයක් එකයි. එතකොට මෙන්න මේ ටික බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒතම් භගවතා බාහමසියන් නිසපතනේ නිගතයි අනුත්තරන් තම චක්කම්පෝ සාරික බරණස ඉසිපතන නිගදාය උතුම් වූ ධර්ම චක්‍රයක් පැවැත්තුවා අපපතිවත්තියක් එහෙම නෙමෙයි යෝක වැරදි ඔහොම නෙමෙයි යෝක වෙන්නේ කියලා අනිත් පැත්තට කිසිම කෙනෙකුට හරවන්න බෑ වෙනස් කරන්න බෑ කාටද? ශ්‍රමණේකුටවත් සමනේනවා බ්‍රාහ්මණේනවා බ්‍රාහ්මණේකුටවත් තේවෙනවා දෙවිය වෙනවා මාරේනවා මාරේකුටවත් බ්‍රාහ්මණවා බ්‍රාහ්මණේකුටවත් ඔය චතුරාර්ය සත්‍ය ඔහොම නෙමෙයි වෙන වෙන්න මෙහෙමයි වුනේ කියලා අනිත් පැත්තට හරවන්න බෑ අප්‍රතිවර්තිය මේ ධර්ම චක්‍රය ඔක වැරදි ඔය කියලා දෙන ක්‍රමය වැරදි ඔහොම නෙමෙයි දුක ආවේ සංහාව ඇති උනේ මෙන්න මෙහෙමයි මේ විදිහටයි කියලා වෙන ක්‍රමයක් නෑ පනවන්න. වෙන තැනක් නෑ පනවන්න. ඕකට වඩා මෙන්න මේ ක්‍රමය හරි කියලා පනවන්න වෙන ක්‍රමයක් නෑ අම්බෝ පනවන්න. කියලා උතුම් ධර්ම චක්‍රයක් ප්‍රවත්තුවා. ඒ ධර්ම චක්‍රය තමයි මේ මම මතක් කළේ ස්වභාවිකවම බණ දහමට ඇවිල්ලත් මනසට මොනවා මොන හරි වචන ගොඩක් පුරවගෙන පුරවගෙන යන්න හුරු වෙන්න එපා. ජීවිතයේ එක තැනකින් සිහි කළ බලනකොට ඇත්තයි වගේ තේරෙන්න පුළුවන්. මේ වචනේ ඇත්තත් තේරෙන්න පුළුවන්. ඒ වචනේ ඇත්ත තේරුණාට මගේ ජීවිතයේ ප්‍රශ්නේ විසඳිලාද කියලා බලන්න. මේ කියන ක්‍රමයට හිත තියලා බලන්න ජීවිතයේ ප්‍රශ්නේ විසඳෙයිද නැද්ද කියලා. අපේ ප්‍රශ්න වලට උත්තර එයිද නැද්ද කියලා විතරක් හිතලා බලන්න. තමන් කියන මේ ශරීරයට මොනවා හරි වුණොත් ඇහක් නැතිවොත් කනක් නැතිවොත් අතපය කකුලක් නැතිවොත් දුක එනවා නේද? එහෙනම් මේ ශරීරය මගේ හින්දා මම හින්දා මේකට ජීවිත ආසාව තියෙන හින්දා තමන්ගේ දුව පුතා නෑදෑයි මරුණොත් ලෙඩ වුණොත් කරදරයකට පත් වුණොත් දුක එනවා නේද? දුක එනවා මේ වගේ ජීවිතයේ සැබෑම ප්‍රශ්න ටික තිබුණා. ඒ වගේම තමන්ගේ ගෙවල් දොරවල් කැඩුණොත් වාහනයක් තියෙනවා මේක හැප්පුණොත් කැඩුණොත් නැති වුණොත් හොරගත්තොත් රත්තරන් රිදී මිලමුදල් තියෙනවා නම් කැඩුණොත් සිද්ධ නැති කෙනෙකුට හොරගත්තොත් දුක එනවද නැද්ද එනවා ඔය දුකෙන්න පුළුවන් ආධ්‍යාත්මික මේ ආයතන ටිකේ හිඳලා බාහිර තියෙන සියලුම ධර්මතා ටික දිහා බලද්දී යම්තා දුක වෙන්න පුළුවන් කමක් තියෙන මේ හැම එකකටම තමන්ගේ ආත්ම ස්නේහයක් තියෙනවා. තමන්ගේ හිතේ චන්ද රාගයක් තමන්ගේ හිතේ ඒවට කැමැත්තක් ඒ දුක ඇති උනේ ඒ චන්ද රාගය නිසා. ඒ චන්ද රාගයේ දුක ගෙනත් දෙන දුක එන්න පුළුවන් කැඩෙන බිඳ ඒ කියන්නේ හොරු ගන්න පුළුවන් හින්දා මේ වස්තුව හොරු ගත්තේ අනුන්ට යමක් කරන්න පුළුවන් තැනක ඒක තිබුණේ හින්දානේ. තව කෙනෙකුට ගහන්න, කඩන්න, බිඳින්න, නසන්න මේ ශරීර පුළුවන්කම තිබුණේ හින්දානේ කැඩුවේ, බිඳේ නැතුවේ. වරද කඩන්න බිඳින්න පුළුවන් දේ කඩපු ඉඳපු එක නෙමෙයි කඩන්න බිඳින්න පුළුවන් තැනක මගේ හිත තියාගෙන ඉන්න මත්මා නෙමෙයිද දෝෂේ. උගුසට ගහගෙන යන්න පුළුවන් තරක හිටපු කැටපුරුල්ලකම දෝෂෙන් ඉස්සෙදි ගෙනිච්ච උගුසක නෙමේ දෝෂෙ. ඒ හින්දා කැඩෙන්න පුළුවන්, විදෙන්න පුළුවන්, නැසෙන්න පුළුවන් තැනක තණ්හාවෙන් යුක්තව හිත සබාගෙන ඉන්න අපේ දෝෂෙ. ෆේල් පාරක බෙල්ල තිබ්බ අපේද දෝෂෙ, කෝච්චියේ දෝෂෙ. අපේම නේද දෝෂෙ. ඒ නිසා ලෝකීය විපරිණාම වෙනවා. කැඩෙනවා, බිඳෙනවා, වෙනස් වෙනවා. කැඩෙන්න, බිඳෙන්න, වෙනස් වෙන්න පුළුවන් දෙයට තමයි චන්ද රාගය තිබුණා. දුක එනවා කියන එක වළක්වන්න බෑම. නවත්තන්න බෑම. ඒකයි පංච උපාදානස්කන්ධය දුක කියන එක බොහෝතයි, තතයි, අවිතතයි යන්නේ. සැබෑ ස්වභාවයෙන් යුක්තයි සත්‍ය ස්වභාවයෙන් යුක්තයි අන්‍ය ස්වභාවයකින් පෙනී නොසිතිනවා වෙනස් වෙන්නේ නැහැ වෙනස් ස්වභාවයකින් පෙනී සිටින්නේ නැහැමයි දුක්ඛ සමුදය මේ තණ්හාව දුක ඇති කරන හේතුවයි කියන එක බුහුතයි තතයි අවිදතයි යනකටයි සැබෑම ස්වභාවයෙන් යුක්තයි සත්‍ය ස්වභාවයෙන් යුක්තයි අන්‍ය ස්වභාවයකින් පෙනී සිටින්නේ නැහැ වෙනස් ස්වභාවයකින් වෙනස් ස්වභාවයකට පත් වෙන්නේ නැහැ මේ තණ්හාව නැතිකොලොත් දුක නැති වෙනවා කියන එක පොහුතයි සතයි අවිතතයි අනිත්‍යයි සත්‍ය ස්වභාවයෙන් යුක්තයි සදේ ස්වභාවයෙන් යුක්තයි වෙනස් නොවන ස්වභාවයෙන් යුක්තයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගය ඔය දුක ඇති උනේ මෙන්න මේ විදිහට තණ්හාව ඒ විභව මත ඇති වෙන විදිහට කටයුතු කළ නිසා නේද කියලා දකිනවා නම් මෙන්න මේ විදිහට පෙනෙන දේ මත ඇත්ත ඇති හැටි දැකලා සංහාවෙන් යුක්ත නිමිත්ත නිමිත්තක් හදලා ඒක පෙනෙන පැත්තට යා නොකොළොත් සංහාව නැති වෙනවා එතකොට දුක නිවෙනවා නේද කියලා දැක්කොත් මෙන්න මේ විදිහට මේ දර්ශනයම පුන පුනා වඩනවා මෙන්න මේක දුක් ගෙවීම පිට යන මාවතයි කියන එක භූතයි තතයි අවිතතයි අනන්‍යතයි විනාශ වෙන්නේ නැමයි සත්‍ය ස්වභාවයෙන් යුක්තවයි ওই සත්‍ය හතරේ ගුණයක් කිසි කලක බොරුවක් කරන්නේ බොරුවක් වෙන්නේ අන්‍ය ස්වභාවයකට පෙනී සිටින්නේ දැන් සතර මහා ධාතුව නම් සතර මහා ධාතුවේ ස්වභාවයෙන් පෙනී හිටින්නේ ස්ත්‍රියක් හැටියට පුරුෂයෙක් හැටියට ළමයෙක් හැටියට රත්තරන් හැටියට පෙනී හිටිනවා වෙනස් ස්වභාවයකින් පෙනී හිටිනවා ආන්‍ය ස්වභාවයකින් පෙනී හිටලා රබට් නමුත් මේ සත්‍ය කවදාවත් සත්‍ය ස්වභාවයෙන්ම පෙනී හිටිනවා මිසක සැබෑ ස්වභාවයෙන් වැටී සිටිනවා මිසක අන්‍ය ස්වභාවයෙන් පෙනී සිටින්නේ නැහැ. ඉතින් මම කතා කරපු දේ පෙන්නනදී වටිනාකම මෙන්න මෙච්චරයි කියලා කියන්න බැරි තරමක් මට දැනේ. මම දන්නේ ඔයගලන්ට කොච්චර දැනෙනවද කියලා. නමුත් මේක තේරුම් ගන්න උත්සාහවත් වෙන්න කියන එකයි මතක් කරන්නේ වෙන තැනක් නැහැ. වෙන ක්‍රමයක් නැහැ. කොච්චර අනාත්මෝ අනිත්‍යයි කියලා කියන්නේ කැඩෙන්න බිඳෙන්න පුළුවන් දේකුයි අත් ඉදිරි පිටට එන්නේ කියන එකයි කියන්නේ. අල්ලගත්තොත් මම මගේ කිව්වොත් තණ්හාවපත් වුණොත් දුක ගෙනත් දෙන්න පුළුවන් දෙයක්මයි රූපේ කියලා කියන්නේ කියන එකයි රූපේ කියන්නේ. තමන්ගේ පුද්ගලයේ සත්‍යයේ කියලා ගන්න පුළුවන් යමක් මේ පෙනෙන රූපායතනේ නැහැ කියන එකයි අනාත්මයි කියලා කියන්නේ. පෙනෙන පැත්තේ තියෙන රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි. ඒ රූපය හිතින් ඔසවල අරගෙන නිත්‍ය දෙයක් සැප දෙයක් ආත්ම දෙයක් හැටියට නැත්තම් සත්‍යයක් හැටියට පුද්ගලයෙක් හැටියට වස්තුවක් හැටියට හිතේ හිතට පෙනෙන රූප නිමිත්තට හිතන මම හිතන්නේ පෙනෙන දෙයටයි පෙනෙන දේ හිතන පෙනෙන දෙයටයි හිතුවේ හිතුවේ පෙනෙන දෙයටයි කියලා මේ දෙක යාකලු බලන්න වෙලා තියෙන්නේ මොකක්ද කියලා. වැහෙනවා අපිට අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය. අපේ මේ කෙලෙස් ටික ආත්ම සංඥාව නැත්තම් සත්‍ය පුද්ගලයේ ඉන්නවා වටිනා වස්තු තියෙනවා කියන ගතිය දැනෙනවා අපිට අර අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ වස්තු කෙරේ. ඒ වස්තු කැඩෙන දින දවසට දුක එනවා කියන එක වළක්වන්න බෑ. හොඳට ටිකක් හිතන්න. තණ්හාව කියන එක ආධ්‍යාත්මික ධර්මතාවයක් නේ. චිත්ත පිළිබඳ වූවක් නේ. හිතෙන් උපදින චෛතසිකයක්. ඇහැට පෙනෙන රූපේ. ඇහැට පිටින්නේ තියෙන්නේ කාය ප්‍රතිබන්ධවත් නැහැ. සතර මහා දාසියෙන් හැදිලා තියෙන්නේ. කන බොන ආහාරයෙන් හැදිලා තියෙන්නේ. ආධ්‍යාත්මිකව සිත පැත්තේ උපදින තණ්හාව කියන කෙලෙසය කොහොමද ඇහින් එපිටට කිය රූපෙට ගියේ ඇහින් එහා පැත්තේ තියෙන රූපයට ගියේ කොහොමද ක්‍රමයක් තියෙන්න ඕනේ නේද දැන් කොහොම හරි ඇහැට ඉපිටිනු කියන කනබුන ආහාරයෙන් හැදෙන රූප කැඩෙන බින්දෙන් දවසට සුඛ එනවනේ අපිට එනවා මොකද අපේ වස්තු තියෙනවා දරුවෝ ඉන්නවා ගොඩනැගිලි දෙකඩයි යාන වාහන තියෙන්නේ ද්‍රව්‍ය ටික තියෙන්නේ බාහිර තණ්හාව තියෙන්නේ මෙහි එතකොට මේ තණ්හාව ඒ මත පිහිටලා මේ අපි කැමති දේ විනාශ වෙනකොට දුක ඇවිල්ලා එතකොට කොහොමද මේක උනේ ඒකයි දුක්ඛ සමුදය ඥානං කියනකොට දුක ඇතිවීම පිළිබඳ එයක් නෝනක් කියනවා. දුක එන්නේ තණ්හාවයි කියලා වචන කිව්වට හරියන්නේ නැහැ. එයා දැනගෙන තියෙන දුක එන්නේ තණ්හාවයි කියනකොට මෙන්න මෙහිමයි උනේ කියන අවබෝධ තිබුණාමයි එයාට තමන් ගැනම හිරිකිතක් පිළිකුලක් නැත්තම් මේ මගිම බයිජෙල්ල මම ඉදක ගන්නවා වගේ වැඩක් කරගෙන ඉන්නේ කියන එක තේරෙනවා. මෙන්න මෙහෙමයි වෙලා තියන්නේ කියන එක ගැන අවබෝධයක් තියෙන දුක ඇති කරගත්ත හැටි ගැන නුවණක් තියෙනවා. එතකොට යාට නුවණක් තියෙනකොට දුක ලෙහා ගන්න හැටි, දුක නිරුද්ධ කරගන්න හැටි පිළිබඳව නුවණක් තියෙනවා. කොහොමද දුක නැති කිරීම පිළිබඳව නුවණ මේ ස්පර්ශ ආයතන හයේ ස්වභාවය දිත්තේ දිත්තමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං ඒක විපාක මාත්‍රයක් එහා පැත්තේ එකම අර්ථයක් ඒකට මේ හිතින් ජීන් ජීන් ඔක්කොම නවකා මේක වෙනම මොකක්ද එතකොට මේ හිතින් කියින් කිරින් වලට අවිද්‍යාව ප්‍රත්‍ය වුණොත් අවිද්‍යාව ප්‍රත්‍ය වෙනව කොහොමද? පෙනෙන පැත්තේ ඇත්ත දන්නේ නැහැ. මේ හිතන්නේ රූපෙටයි, කියන්නේ රූපෙටයි, කරන්නේ රූපෙටයි කියලා. මේ හිතන කියන කරන දේ රූපෙ පැත්තටම පෙන්නමින් හිතේ කිංකිරි කරනවා. ඒකයි දැන් කර්ම සිතක් ගත්තාම රූපාරම්මනං වා සන්දාරම්මනං වා ගන්ධාරම්මනං වා රසාරම්මනං වා පුට්ටපාරම්මනං වා යම් යම් වා පනාරම්භ කියලා කියන්නේ ධම්මාරම්මනං වා යම් යම් වා පනාරම්භ කියන්නේ රූපිකත් ඇත්ත පෙන්වන්නෙත් නෑ හිතන්නේ කියන්නේ කරන්නේ රූපිතයි කියන එක පෙන්වලා තමයි හිතින් කියන්නේ කරවන ඔය අවිද්‍ය සංකාර දෙකේ ලක්ෂණ විඥානය කියනකොට තමන්ගේ හිතේ තියෙන ගති ටික රූපිතයි හිතේ තියෙන gati ටික සද්දෙටයි කියයි කියලා තමයි තමන් දැනගන්නේ. විඥානපච්චය නාම රූපං කියනකොට හිතේ තියෙන නාම ධර්ම වලින් තමන් කැමති රූපයේ හෝ හිත හිත සද්දේ හෝ හිත හිත කන්දේ හෝ හිතේ තියෙන එක තමයි මෙයා හැම වෙලාවෙම කරන්න රළු. නාම රූපච්ච හලායතන කියන්නේ කොහොමද තිහිකල රූපේ කෙරේ තරහ රූප බලන්න ඇහැ හෝ හදාගන්න. කන හෝ හදාගන්න. නාසය හෝ හදාගන්න. දිවෝ හදාගන්න. හදාගත්තාම මොකද වෙන්නේ? ඇහැ හෝ ළඟට ගත්තාම රූප හෝ ළඟට ගත්තාම ඇහැ හෝ රූප ළඟට ගියාම සලආයතන පච්චය මොකද වෙන්නේ? පස්ස. ස්පර්ශ වුණාම වේදනාවක් එනවා. දැන් Tamanට තේරෙන්නේ මොකද්ද? Taman ප්‍රියදී මනාපදී කැමති දේ ස්පර්ශ වෙනවා වගේ ආපෝ රස විඳින්න එබඳු කෙනාට යන්න එන්න තැනක් නැහැ. මානසික ගති යම්කේද විදින්නේ, ඒ විදින්නේ යම්කේද මානසික ගතියේ. සිහි කරන්නේ රූපායතනේ පැත්ත බලාගෙන දරුවා ගැනයි. ඇස් ඉදිරි පිටට ආවේ කනබුන ආහාර යුක්ත රූපයක්. හිතට බලන්න. ඒ රූපේ ඇත්ත නොපා නොදන්නා අවිද්‍යාවෙන් ඒ රූප නිමිත්ත හිතින් ඔසවලා අරගෙන මේ මගේ දරුවා නේද? දරුවා බලන්න ඕනේ කියලා දරුවා කියලා සිහි කරලා හිතේ ආශාව ඇති වෙනකන් කැමැත්ත ඇති වෙනකන් හිතින් කිලින් කරනවා. සංකාරයේ ස්වභාව. සංකාරපච්ච විඥානං කියන්නේ දැන් මේ හිතින් කින් කිරින් කරපු තණ්හාවෙන් යුක්ත ගති ටික ඔක්කොම අර රූපාරම්මණයට අයිති රූපාරම්මණය මං හිතපු දෙයට අයිති කියන දැනකින් තමයි දැනගන්නේ. දැන් මෙහෙම ඉන්නකොට තමන්ගේ දරුවෙක් ඉන්නවා කියන හිත තමයි තියෙන්නේ. මට දරුවෙක් ඉන්නවා ඒ දරුවගේ නම ගම ආයුව නැතක් අරගෙන අර හිතට නිමිති තියෙන බොහෝ විස්තර. ඔච්චරයි ඉන්නේ ওই දරුවා මම රැක ගන්න ඕන බලා ගන්න ඕන කියන තැනකින් දැන් මොන ඔබ දියේ සංකාරපච්චය විඥාන කිව්ව දැන් දරුවෙක් ඉන්නවා මට ගෙවල් දොරවල් තියෙනවා යාන වාහන තියෙනවා කියන තමයි දැන් ওই තියෙන ගොඩේ එක එක අහගෙන හිමින් හිමින් තලු මරන එක තමයි හිතේ ස්වභාවය විඥාන පච්චය නාම රූප කියන්නේ හිතේ තියෙන නාම ධර්ම වලින් සර්වද රූප හෝ සිහි කරනවා gedara ගැන හෝ සිහි කරනවා රත්තරන් ටික හෝ සිහි කරනවා මුදල් තියෙන ප්‍රමාණය හෝ සිහි කරනවා මොකද කර තමයි උතෙන් තමයි භවය කියලා කියන්නේ. ඊට පස්සේ නාම රූපච්ඡය සලහයෙන් ඒකලහම වටහාගන්න යුක්ත දරුවම නැතිකලේ වෙන්නේ නැහැ. බලන්න යන්න ඕනේ කියලා හිතෙනවා. ඉතින් බලන්න නම් මොකද කරන්න වෙන්නේ දැන්? ඇහැ හදාගන්න බැහැ. ඕක මේ එක සිද්ධියක දකිනකොට ධර්මතාවය බලන්න. මේ කෙනා කෙනා කෙනාගේ ජීවිතේ සිද්ධියක තියෙන ධර්මතාවය. ඊට පස්සේ ඔය නාම රූප කියන ධර්මතාවයේ හේතු ඔබට ඇහැ හදාගන්න. ගගොයින් හොස්ටල් එකක නම් බලන්න යන්න ඕනේ. එක්කෝ ඒ දරුවා කියන තණ්හා යුක්ත රූපිය හෝ ඇහැ ගහවට ගන්න ඕනේ. ඇහැ හෝ ඒ රූපේ ගාවට ගෙනියන්න තියෙනවා. නාම රූප නිසා සලආයතන. එතකොට සලආයතන නිසා ස්පර්ශ වුණාම ඔන්න දැන් පස්සපච්ච වේදනා ආපහු අනාත්ම වේදනාවක් එන්නේ. ආයෙත් අර මුලින්ම කිව්වා වගේ ආහාරයෙන් හැදෙන ස්කන්ධ ටිකක් වෙන්නේ විපාක මාත්‍රයක් වෙන්නේ. නමුත් දැන් අවිද්‍යාව ඇතුළේ නිසා පිළිල එක නිරුද්ධ වෙනවත් එක්කම තණ්හා උපාදාන කියන කටි ටික නැත්නම් ආපෝ ආශ්‍රය ටිකමයි මතේ. නැද ටික අහු වෙන්නේම නැහැ. මේක ධර්මතාවයකින් දකින්න මේ පටිච්චසමුපාද අංග ටිකෙන් කරන්නේ වැඩ අපි කිව්වොත් උපමාවක් කොළඹ ඉඳලා කෝච්චියක බඩුපට උගන කෝච්චියක් යනවා අනුරත් හරිද දැන් ඕක අරගෙන එන්නේ යකඩ වේල් වල රෝද රාශිය කැරකෙන ඉන්නේ. රෝද ටික මෙහෙම කැරකෙනකොට කැරකෙන රෝද ටිකද බඩු ගෙනියන කෝච්චි පෙට්ටියද? කෝච්චි පෙට්ටිය ටික කොළඹ ඉඳන් අනුරාධපුරට බඩු ගෙනාවා කියන එකත් වේද රෝද ටික කැරකුනේ නැත්තම්. නමුත් කැරකෙන රෝද ඇතුලේ බඩු ගෙනියන ඕජි පිටි ටික දැක්කොත් හරියද? බඩු පටවපු කෝච්චි පෙට්ටි ටික කැරකෙන රෝද ඇතුලේ දැක්කොත් හරියද? නෑනේ. නමුත් රෝද ටික කැරකෙනවා කියන සිද්ධිය වෙනකොට මෙහෙන් උඩින් වෙලා තියෙන වෙන අර්ථයක් නේද? ඒ වගේ කෝච්චියක රෝද ටික කරකිනවා වගේ තමයි අධ්‍යාපනය සංකාර සංකාරපච්චය විඥාන විඥානපච්චය නාම රූප නාම රූපච්චය සලආයතන කියලා පටිසම්පාද සිද්ධාන්ත ටික දෙද්දී මෙහෙන් වෙලා තියෙනවා රූපෙක ඇත්ත නොදක ඒ රූපය ගැන සත්‍යයක් පුද්ගලයේ කෙනෙක් කියලා හිතලා ඒක සිහි කරලා ආපහු හොයන්න බලලා ඒක සංහාව ඇති කරගෙන ජීවත් වෙන පුද්ගලයෙක්ව නිර්මාණය නිර්මාණය කරනවා කියන කතාවක් යනවා මේක උඩ ඒක දකින්න එපා මේ පටිච්චසමුප්පාද අංගට කියන්නේ. ඒ කියන්නේ බඩු ගෙනියන කෝච්චි පෙට්ටියේ බඩු ගෙනියනවා බඩු ප්‍රවාහණය කරනවා කියන එක රෝග ටික ඇතුළේ දකින්න එපා යකඩ රෝග ටික. හැබැයි යකඩ රෝග ටික කොහොම නොවුනේ නම් බඩු ටිකක් මේ කොළඹ ඉඳලා අනුරාධපුරට ගෙන්න අනුරාධපුරට කොළඹට ගෙන්න කියන සිද්ධියක් වෙන්නේ නැහැ. ඒ වගේ තමන්ගේ ජීවිතයේ දකින්න හදන්න එපා මේ පටිච්චසමුපාද අංගය. නමුත් මේ සිද්ධාර්ථ ටික මේ විදිහට වෙද්දී ලෝකෙ තුල නිර්මාණය වෙලා දැකපු රූපයක රැවටිලා ඒකට රාග දේශ මොහ වශයෙන් හිතලා හිතේක පිටිනකට යා කළා ඒක ගැන සිහි කර කර ඉඳලා ඒවා බලලා සතුටු වෙන ජීවිතයක් දුක් වෙන ජීවිතයක් හදනවා කියලා ලෝකෙ පැවැත්මක් හදන්නේ. තේරුණා නේද මේ සිද්ධාන්ත ටිකෙන් කියන්නේ ඒක. ඕක අපි අපේ ජීවිතයේ අටිසම්පාද අංග ඇතුළට උබා ගන්න හදනවා නම් ඒ කියන්නේ බඩු ගෙනියන කෝච්චි පෙට්ටි ටික රෝද ඇතුළේ හොයන්න හදනවා වගේ වැඩක්. ඒ වගේ මේ ධර්මතාවය අපේ ජීවිතයේ සිද්ධ වෙන ධර්මතාවය කියන්නේ. ඕකට නුවණ එනවා ඔයගලන්ට චතුරාර්ය සත්‍ය ගැන නිසක වෙන්න. චතුරාර්ය සත්‍ය ගැන සැක නැති වෙන්න ඉස්සෙල්ලා මොකද්ද? යම් පුද්ගලයෙක් යම් වස්තුවක් විනාශ වීම නිසා කැඩීම බිඳීම නිසා දුක් දුම්නස් එනවනම් තව පැත්තකින් ගත්තොත් ඉපදීම පිළිබඳව කියනකොට මේ ආයතන ටිකේ හට ගැනීම පිළිබඳව මගේ ඇහැ, මගේ කන, මගේ දිව, මගේ නාසය, මගේ ශරීරය කියලා මේ තමන්ගේ ඉපදීම දුක. තමන්ගේ ළඩවීම, තමන්ගේ දෙමව්පිය සහෝදර ඥාතීන්ගේ ළඩවීම දුක. මහලු බව දුක, මරණය දුක, අප්‍රියන් හා එක්වීම දුක, ප්‍රියන්ගෙන් වෙන්වීම දුක, හිතන බලාපොරොත්තු වෙන කැමැති දේ නොලැබීම දුක, හිතේ කියන පංච උපාදානස්කන්ධ දුකයි. ඒ කිව්වේ කෙටියෙන් කිව්වොත් අනිත් අයට කඩන්න විඳින්න විනාශ කරන්න පුළුවන් තරක හිත තබාගෙන ඉන්න එකම දුක. ඔක කෙටියෙන් ගත්තාම සංකීර්ණ පංච උපාදානස්කන්ධ දුක්ඛා කියලා කියනකොට රේ පීඩ දෙල්ල තියාගෙන ඉන්න එකම දුක කියන එකයි කියන්නේ. තව කෙනෙකුට මම මේ වස්තුවට ආසයි. මේ වස්තුව තුලින් තව කාටවත් මොකක් හරි කරන්න. තව කාට හරි මොකක් හරි කරන්න පුළුවන් කෙනෙක් මම හිත තියාගෙන ඉන්නවා නම් කැමැත්තේ ඔය මානසික මට්ටම මොදුක. මේ ශරීරයට පුළුවන් මොන කෙනෙකුට කඩුපාරවල් ගහන්න කීපාරවල් වලින් ආයෙත් ගිනි තියන්න පුච්චන්න කුඩු කරන්න පුළුවන්. ඒකටම මම කියන හිතාගෙන ඉන්න මේ මානසික මට්ටම මොදුක කියලා දකින්න. එතකොට දුකෙන් තොර ඕගොල්ලන්ට වෙන මොකක් දකින්නද තමන්ගේ ජීවිතය දකින්න. තව කෙනෙකුට අර එක සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියනොන මොන අර්ථයෙන්ද දකින්නේ? කොච්චර දෙල්ල තියාගෙන අර්ථයෙන්. දුක් දුක් අර්ථයෙන් නෙමෙයි දුක එන දුකෙන් නොමිදුණු අර්ථය. තාම දුක නැහැ. දරුවා කියලා සිහි කළා කරන්න පුළුවන්. තාම කොච්චි ඇවිල්ලා නැහැ. එච්චර ඉතින් ප්‍රශ්නේ. දෙන්න තියාගෙන ඉන්නේ. ඒ වගේ ඒක කැඩෙන විදිහට දවසට දුක එන්න පුළුවන් මට්ටමක හිත තබාගෙන උපාදාන වශයෙන් ගත්තා වූ ස්කන්ධ ටික දුක. දුකට හේතුව තණ්හාවයි කියලා කියනකොට නිකම්ම නිකන් තණ්හාවයි කියන්නේ හිතේ ඇති කරගත්ත තණ්හාව ඇති වෙන රාගය ඇති වෙන සෙනෙහස ඇති වෙන වටිනාකම ඇති වෙන විදියට හිතලා ඒ යදාගත් නිමිත්ත පිනෙන රූප පැත්තට තබපු හින්දා නේද ඔය දුක ඇති වෙන හේතුව හැදුනේ කියලා දන්න. මේ දුක ඇති වෙන හේතුව ගැන දුක්ඛ සමුදය ඥානෙ කියiyaට. රාග දේශ මොහ කියන නැත්තම් තණ්හා වශයෙන් කැමැත්ත වශයෙන් උපාදාන වශයෙන් හැතිරිලා ඒ නිමිත්ත හිතේ හැතිරිච්ච නිමිත්ත පෙනෙන රූපෙටයි කියලා අයිති කියලා පෙනෙන රූපෙ මම හිතන දෙයට අයිති කියලා මේ වගේ නිමිත්ත ගැළපුවේ නැත්තම් මේ වගේ තණ්හා උපාදාන වශයෙන් පෙනෙන දෙයට හැසිරුනේ නැත්තම් මේ තණ්හාව මේ දුක ඉන්නේ නැහැ කියලා දන්නවා. එහෙනම් සම්මා දිට්ඨිය මම රූපය ඇස් ඉදිරියට දාපු වස්තුන්ගේ ඇත්ත ඇති හැටි පෙන්නනවා. ඇස් ඉදිරියට දාපු රූපය අනිත්‍ය දෙයක්, දුක්ඛ දෙයක්, අනාත්ම දෙයක් කියලා පෙන්නනවා. ඒකට හොඳට ඔප්පු කළා පෙන්නනවා. ආත්මයි කියලා පෙන්නන රූපේ ඒක අනාත්මයි කියන්න හේතු ටික පෙන්වනවා. ආහාරයෙන් හැදිලා තියෙන කනගුණ ආහාරයෙන් ආහාරය අනාත්මයි. ඒ නිසා මේ රූපේ අනාත්මයි කියන කියලා කියනවා. ඒ රූපේ කොට්ටාස රාශියකින් හැදිලා තියෙන කෙස්ලොම් නියදත් සම්මස්නහර නිබඳු මෙබඳු කලාප රාශියකින් නිර්මාණය වෙලා තියෙන. ඒ නිසා ඒක කෙනෙක් කියන්නේ. ඒක මේ මේ ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙනවා. ඒක සීතෙන් දිදෙනවා, උෂ්ණයෙන් දිදෙනවා, නැති මදුරු අවු සුළං වලින් දිදෙනවා. මේ වගේ නොයේ උපක්‍රමයන්ගෙන් උපායන්ගෙන් කැඩෙන්න බිඳෙන්න වෙනස් වෙන්න විනාශ වෙන්න පුළුවන් වස්තුවක්. ඒ නිසා යන්නේ කියන්නේ. කියලා පෙන්නනවා. පෙන්නනවා. එතකොට ධර්ම ඇයි මෙහෙම පෙන්නන්නේ? මේ පෙන්වන පැත්තේ ඇත්ත පෙන්වන්න පෙන්වන්න ඒක පෙනෙන රූපේ නිත්‍යයි සැපයි ආත්මයි කියලා හිතේ නිමිති හදාගෙන ඒකට ගලපන්න බෑ. එතකොට දුක උපදින වස්තු නිර්මාණය වෙන්නේ නැහැ කියලා ගන්නවා. එයා දුක ගැන ජීවිතයෙන්ම තමන් කියන මේ ශරීරයේ ඉඳලා බාහිර ස්පර්ශ ආයතන 6 දක්වාම යම කැදීම දිදීම විනාශ වීම නිසා දුකෙන්ද පුළුවන් නම් මේ ටික ගන්න මොකද දුක්ඛ සත්‍ය හැටියට ඒක කෘතිම වෙන්න පස්සේ සැබෑම ජීවිතය ඇත්ත නැසක මානසිකාරයක් නෙමෙයි ලෝකේ හිතේ කියලා කියන එකක්වත් ලෝකේ බාහිරයි වයි කියන එකක් නෙමෙයි දුක කියන එකක් තමයි දුක ඇති වෙච්ච හේතුව තණ්හාවයි කියලා කියනකොට ඇත්ත ඉදිරිපිටට ආපු දේ ඇත්ත ඇති ඇති නොදන්නාකම නිසා පෙනෙන රූප ශබ්ද ගන්ධ ආදී නිමිති හිතට අරගෙන රාග දේශ මොහ වශයෙන් නැත්තම් තණ්හා උපාදාන වශයෙන් හැටිරලා ඒක පෙනුන පැත්තට අයිති කියලා යා කරපු වැරද්දයි මේ දුක ඇති කරන තණ්හාව ඇති උනේ මෙහෙම නේද මෙන්න මේ වැරද්දයි හේතුව මෙන්න මේ විෂම හැසිරීමයි දුක ගෙනන්නේ මෙන්න මේ ක්‍රමයේනුයි දුක ගෙනත් දුන්නේ කියලා දුක්ඛ සමුදය ඥානයක් කියනවා තමන්ට හොඳට දුක්ඛ නිරෝධේ ඥානයක් කියනවා ස්පර්ශ ආයතන හයේ යම්කේ පවතින ඇත්තක් කියෙයිද එසේ ඇත්ත ඇති හැටිම හිතුවොත් රූපේ සිහි කරගෙන හිතුවොත් එසේ ඌ විදිහටම හිතනවා. එහෙම නැත්නම් නිට්ටයයි සැපයි ආත්මයි කියලා සිහි වුණොත් සිහි වෙන්නේ ඒ රූප පැත්තට සම්බන්ධේ නැතුව රූපේ ඇත්ත පෙන්නලා නිට්ටයයි සැපයි ආත්මයි කියන මේ සිහි කරගත නිමිත්ත ඒකට ගැළපෙන්න දෙන්න කියන විදිහට පෙනුණු පැත්තේ ඇත්ත පෙන්නලා මේ නිමිත්ත අත්හැරනවා. මෙහෙම කළොත් තණ්හාව කෙවෙනව නේද කියලා දන්නවා. සම්මාදිට්ඨි නිවන් දකින මාවත කියන්නේ ඔය දුක දුක ඇති උනේ මෙන්න මෙහෙම නේද? මේ විදිහට කළොත් දුක නැති වෙනව නේද කියලා විතරම මෙහි කළ යුතුයි කියලා දන්න එක. සම්මා සංකප්පය කියලා කියන්නේ ඔය විදිහට මෙනෙහි කරන්න විතරම උත්සාහවත් වෙන කම. සම්මා වායාම කියලා කියන්නේ මෙන්න මේ ආකාරයකට ස්පර්ශායතන හය ඇත්ත පෙන්නලා තණ්හා උපාදාන කියන ටික නැති කළා මේකට ගැළපෙන්නේ නැති විදිහට පෙන්නන්න යම් උත්සාහයක් තියෙන මේකට කියන සම්මා වායාම ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති හැටි පින්නන්ද අර මම මහා කලාවේ කියන්නේ ඇත්ත ඇති හැටි පින්නන්ද යන සිහියක් කියෙයිද රාග දේශ මොහ වශයෙන් සිහිදෙන නිමිත්ත සිදෙන දේට සැපෙන්නේ නැති විදිහට නැති නැති විදිහට සසඳවන්නේ නැති විදිහට නැච් කරන්නේ නැති විදිහට යම් සිහියක් යොදයිද ඒකට කියන සම්මා සතිය. පෙනෙනදී රාග දේශ මොහොතෙන් සිහි වෙන දෙයට රාග දේශ මොහොතෙන් සිහි වෙන දෙය පෙනෙන දෙයට ගලපන්නේ නැති වෙන්නේ සම්බන්ධ කරන්නේ නැති වෙන්නේ වෙන් කළා දකින්න යම් සමාධියක ගවේද ඒ සම්මා සමාධිය. වාචා සම්මත ආජීව කියන ටිකේ පිළිස්සලා තියෙනවා. මේකේ මේ තමයි ජීවිතය කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය. මේකේ ආර්ය අෂ්ටාංග මාර්ගයේම වැඩිමට යනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේම වැඩිමට යනවා. මේ විදිහට කරනකොට ඕකකින් කරන්න වෙන්නේ මෙහෙම අර කීකොට මොල් වල විදිහට තමයි. ඒ කියන්නේ දැන් දී කොටන්න අපි මෝලකට ගෙනිච්චාම මේ මෝල් කරව මොකද කරන්නේ අපේ ජීවුරේ මුසල අරගෙන රබක්කියට දානවා. දැම්මහම කොටසක වීපුතු ගිහිල්ලා හාල්ලා නමුත් වැඩි කොටසක් වීප් එක්ක ආපහු එනවා. ආයෙත් උසල වීපුතු ටික හොඳට ගිහිල්ලා හාල් පත වෙනකන් දෙපාරක් තුන්පාරක් මෝලට දානවා වගේ. අපිටත් ඕකම කරන්න වෙනවා. සිහි වෙනවා ආත්මයි දරුවා කියලා. දානයක මූලයට වගේ දැන් මට දරුවා කියලා තියෙනවාට ඉදිරිපිටාවෙන් එහෙම මෙහෙම රූපයක් මේ ඒක අනාත්මයිනේ කියලා මේ සිහි වෙන එක එකට මැච් වෙන්න දෙන්නේ නැහැ. එහෙම දැම්මට ආයෙත් සිහි වෙනවා දරුවා කියලා. ආයෙත් හොරගන්නවා. නෑ මම දරුවා කියලා කිව්වට මම දරුවා කියලා සිහි කළාට ඇස් ඉදිරිපිටාවේ කන බොන ආහාරයෙන් හැදෙන්නේ. ඉතල පෙන්නන අනුක්‍රමයක්. මම දරුවා කියලා සිහි කළාට දරුවා කියලා සිහි වුණාට ඉදිරි පිටට ආවේ ටීවී එකේ පෙනෙන රූපබඳු වර්ණ සටහනක් නේද කියලා පෙන්නනවා. ඉපමණකින් හිත පිළිගන්නවා නම් සැකදේ නම් දුවන් නැත්තම් මේ හිතේ කියලා දරුවා කියන ආත්ම නිමිත්ත පෙනෙන පැත්තට සංක්‍රමණය වෙන්නේ නැහැ. සැකදෙන්නේ නැහැ කියලා දන්නවා නම් ඒ මට්ටමම බලන්න. නමුත් Tamanta තේරෙන්නේ මම හිත පිළිගන්නේ නැහැ. පෙනෙන්නේ දරුවම වගේමයි නා තව ටිකක් පාතට බහින්නේ. නවර්ණ කතාන කියපු තැන ඇත්තමද ඒක පෙන්නන්නේ නැහැ. මම දරුවා කියලා සිහි කළාට ඇස් ඉදිරිපිටට ආවේ කන බොන ආහාරයෙන් හැදෙන පටිඝාපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු ඇසුරු කරපු තැනක තියෙන වර්ණ සතහනක් නේ කියලා බලනවා. බලනකොට හිත පිළිගන්නවා නම් ඒ මට්ටමෙන් පෙන්නනවා. පිළිගන්න නැත්තම් නෑ හිත පිළිගන්නේ නෑ ඒත් වෙනුණු පැත්තේ ධර්මම වගේම තව ටිකක් පාතන්නයි මම දරුවා කියලා සිහි කළාට ඇස් ඉදිරියට ආව කන බොන ආහාරයෙන් යන කෙස්ලොම් නියදත් හම්මස් කියන කුරුක කොටස් ටිකකින් යුක්ත රූපයක් කෙස් ටිකද දරුවා කියන්නේ අමුද දරුවා කියන්නේ මස් ටිකද දරුවා කියන්නේ ආහාරද දරුවා එකින් එකට එකින් එක රටන දින කොටස් වෙනනවා මෙතන තියෙන නිමිත්තේ එකකට මැච් වෙන්නේ නැහැ ওই විදිහට ඔහොම ඔහොම ඔහොම බලනකොට අර රළු ගතිය ටික ටික ආයි. රළුකම ටික ටික ටික ටික ටික ටික ආයි වෙනකොට මේ විදිහටම බලන්න. කෙලෙස් අඩු වෙනවා අඩු වෙන අඩු වෙන බලන්න. ඊට පස්සේ නමුත් එහෙම බැලුවත් බැලුවට බැලුවට පේන්න අර එක එකම මොහොතේ දුවනවා වගේ එකම තැන. එතකොට මොකද කරන්නේ? මේ හිතේ සමාධිය නැති කී අනුදෝෂික නැත්ත හොඳට තේරෙනවා. ස්පර්ශ ආයතන හය අනාත්මයි කියලා දන්නවා. ඒක ඇත්ත නොදන්නා කමෙන් නිත්‍යසප ආත්ම වශයෙන් අපි මේ කෙලෙස් නිමිති හදාගෙන ඒ ටික පිරුණු දෙයටයි කෙනෙක් හිතන දෙයටයි කියලා යහකරු දෝෂි නිසායි දුක ගෙනත් යන වස්තු නිර්මාණය වුණේ කැටකුරුල්ලා අවුතපෙන් ගලක් උඩ හිටියා වගේ අපි ස්පර්ශ ආයතන හයට ඇවිල්ලා මාර්යාගේ භූමියට ඇවිල්ලා ඉන්නේ මේ එහෙම දෝෂිකින් නේද කියලා දන්නවා. ස්පර්ශ ආයතන හය පැත්තට ගියේ නැත්තම් රාගදේශ මොහ වශයෙන් එහත් එක්ක දිනුරට ගියේ නැත්තම් දුක එන්නේ ඒකට රාග දේශ මොහ සාගත නිමිත්ත ස්පර්ශ ආයතන හයට නොතැබිය යුතුයි කියලා දන්නවා. එහෙම නොයන ස්පර්ශ ආයතන හය ඇත්තට උනන්දු වෙන කියලා දන්නවා. නමුත් දැනගත්තට පේන්නේ හිතෙන්නේ මාත්‍රව කියලා කොට ඔය දුක දුක ඇතිවීම නැතිවීම නැති කරන මඟ කියන හතර තේරුම පමණින් කියනවා දර්ශනයෙන් පහකට තුකෙලිසයි. හොඳට තේරෙනකොට දකින්නකොට තේරෙනකොට මේ දකින්න. චතුරාර්ය සත්‍ය දැනගත්තට ආශ්‍රව කියලා කොටසක් ඉතුරු වෙනවා. ආශ්‍රව කියලා කියන්නේ ඕක නොදන්න කාලේ හිතෙන් උපද්දල සිහි කෙරුවේ පෙනෙන දේ පැත්තේ කෙනෙක් ඉන්නවා පෙනෙන කියලා තමයි හිතන්නේ කියලා. හිතන්නේ පෙනෙන දේ තමයි කියලා. උච්චර දැනගත්තත් ඒ හුරුව ලේසියකට ගෙවෙන්නේ. මෙච්චර දැනගත්තත් ශනිකවම සිහි කරන්න පෙනෙන දේ ගැන. හිතන දේ යාවෙන්නේ පෙනෙන පැත්තේ. දරුවා කියලා හිතන්නේ ඇස් ඉදිරියට දාපු රූපේ තමයි. ඇස් ඉදිරියට ආවේ දරුවාගේ රූපෙමයි කියන දැනගීම තමයි හිත උරු වෙලා තියෙන්නේ. මේ දෙක දෙක මේ දෙක එකට යාපු කර යාතරපු එකයි මේ අනාරක්ෂිත තැන. දුක ඇති කරන හේතුව තිබුණේ දුක තිබුණේ උතන කියලා දන්නවා. දැන් උතනව නෙමෙයි සිහි කරනකොට සිහියයි. අසිහිවත් වෙච්ච ගමන්ම හිත පටන් ගන්නවා දරුවා ගැන හිතන්න. බාහිර ඉන්න දරුවා ගැනම හිතන්න. ඔය ආශ්‍රවය ගෙවන්න තියෙන්නේ අවිද්‍යාව. ටිකෙන් ටික ටිකෙන් ටික තමන්ට ඒ කරලා පෙන්වන්න බව වෙනවා නෝනේ. නෑ එහා පැත්ත වෙනම එකක්, ඉහි පැත්ත වෙනම එකක්. මේ ටික දෙපැත්තක් සිහි කරන කෙලෙස් සහගත සිහි කරන ස්පර්ශ ආයතන හයට ස්පර්ශ ආයතන හය දෙකට තියා කරන තා දුකෙන් තොර යෑමක් යමක් නැහැ. අන්තක මතක තබා ගන්න ඔය වෙනස තේරුම් නොගෙන ඕගොල්ලෝ නිවන් දක්න උත්සාහවත් වෙනවා කියලා කියන්නේ ඕගේ ඇතුලේ ඉන්නවා උත්සාහවත් වෙන්නේ. නැත්තම් ගිනි ගොඩ ඇතුලේ නොපිච්චින්න උත්සාහවත් වෙනවා. අර මම කියන්නේ ගිනි ගොඩ ඇතුලේ නොපිච්චින්න එහාට පැනපැන මෙහාට පැනපැන ඉන්න කියලා ගිනි ගොඩ ඇතුලේ නම් පිච්චෙනවා කියන්නේ. පංච උපාදාන ස්කන්ධ ලෝකේ ඇතුලේ අනිත්‍ය බැලුවට හරියන්නේ. තණ්හාව පංච උපාදාන ස්කන්ධයේ ඇති උනේ මෙහෙමයි කියලා පේනවා. දරුවා කියලා ලෝකේ කියලා කෙනිලා ඒවට තණ්හාවක් ඇති වෙලා තණ්හාව ඇති වෙච්ච වස්තු ඇතුලේ අනිත්‍ය බැලුවට හරියන්නේ නැහැ. තණ්හාව ඇති උනේ මෙන්න මෙහෙමයි කියන සිද්ධියට එන්න. ඉබේම ප්‍රශ්නේ ගෙදි ප්‍රශ්නේ ඇතුළට ගිහිල්ලා ප්‍රශ්නේ ඇත්තදම උත්තර හොයන්න එපා. එතකොට ප්‍රශ්නේ තුලයි යටි ඉන්නේ. දුක ඕගොල්ලන්ට ඇත්ත වෙලා නම් දුක ඇත්ත කරගෙන දුකෙන් මිදෙන්න බව තව හොයන්න එපා. මාවත කිව්වත් නොව දුක ඔයගලට ඇති දුක කියන එක බොරුවක්. ඔගොල්ලෝ දුක හැදුනේ මෙහෙමයි කියලා දන්නවා. දුක හැදෙන්නේ නෑ මෙහෙම කියලා දන්නකොට ඔගොල්ලෝ දුකෙන් බැහැර. බැහැර වෙන තැනක ඔගොල්ලෝ තියෙනවා. එතකොට මම කියපු දේ ටිකක් හරි තේරෙන හැටි තේරුම් ගන්න උත්සාහයක් තිබුණා. ඒක ටිකක් අමාරුයි. නමුත් අපිට වෙලා තියෙන්නේ පොඩි වැරදීමක්. මේ තණ්හාව කියන එක නිකම්ම ආවේ නෑ අවිද්‍යාවෙන් අනමතග්ගෝ යම් වික්කේ සංසාරෝ පුංග කොටින පඤ්ඤාති මහණනි මේ සසර పూర్ව කෙලවරක් නෑ අවිද්‍යා නීවරණානම් තණ්හා සංයෝජන අවිද්‍යාවගේ වැස්නෙන් තණ්හාවකින් යුක්ත කරනවා මේ වැඩ දෙකක් මෙතන තියෙන්නේ නිකම්ම නෙමෙයි තණ්හාව ඇවිල්ලා දුක ඇති වෙනකම හැදුනේ. පෙනුණු පැත්තේ ඇත්ත පෙනුනේ නැහැ. පෙනුණු පැත්තේ ඇත්ත නොපෙන්නකම නිසා ඒ අවිද්‍යාවෙන් හදපු පැත්තේ ඇත්ත දැක්කේ. හදපු කෙලෙස් ටිකේ ඇත්ත දැක්කේ නැහැ. මේ දෙපැත්ත එකට යා කරපු නිසායි මෙන්න මේ දුක ඇති වෙලා තියෙන්නේ. ওই තණ්හාවෙන් යුක්ත රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන පැත්තේ තණ්හාවෙන් රස විඳ විඳ ඉන්නකොට වෙන්නේ රූපේ තමයි මේ කය තමයි මේ බාහිර දේ නෙමෙයි ඊට පස්සේ දුක. ඔහේ දේවල් අනිත් පැත්ත ජාති දුක්ඛ, ජරා දුක්ඛ කරන මේ කය නිලක කරගෙන තථාගතයන් වහන්සේ කියන්නේ. මල මිනිහක් ඇතුළට මේ විඥානය දැකගත්තොත් කොහොම වෙයි? මැරිච්ච මිනිහෙක් ඇතුළත අපේ හිත දැකගත්තොත් සම්පූර්ණ ඒ රූපෙට පණයි. ශරීරය ඇඳගත්තා වගේ එකක්. ඕගොල්ලෝ දන්නවා මේ දැනු කරගෙන තියෙන එක කියලා. මේ ශරීරය මලමිනිය. ඕගොල්ලෝ මේ අපි වූ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කෙරේ රස විඳ ගැනීම අනුව බලනවා කියන්නේ මේ හිත දකින රූපයේ සිහි කළා හිතින් හිතලා බලන්න හදනවා කියන අපි මේ පැත්තට නෙමෙයි යොමු වෙලා තියෙන්නේ මේ පැත්තට නැහැ පැත්තට දැසගෙන තියෙන්නේ ඇහැට විඥාන දෙච්ච නිසා ආයේ පෙනෙන්නේ නේද? කිසිම වෙලාවක මෙහෙන් බාහිරට යන්න බෑ. රූපේ බලලා ඇහැපැත්ත හදාගන්න එක මේ කරන්නේ. කොහොම කරන්න කරන්න කරන්න කරන්න වෙන්නේ බලන්නේකට හිත දැසගත්තා වගේ අපි මේ කය ඇඳගෙන ඉන්නේ. ඔගොල්ලෝ මේක අනිත් පැත්තට හරවන්න හරවන්න හරවන්න හරවන්න දෙන්නේ මොකක්ද කියලා දන්නවද? විඥානය කයකින් මිදුනොත් මොකක් වෙන්නේ? ඒකට කියනවා මලමිණිය කියලා නේ. මේ ශරීරයටත් එබඳු මලමිණිය කියන්නේ මේ ශරීරයේම විඥානේ පවතින නිසා. නමුත් මේ හිත කය දැටග මේ ඇහැ කන දිව නාසය ශරීරේ සමන් කියන්නේ. සමන් එක්ක ඇහැ ඇහැ නෑ ඇහැ එක්ක සමන් නැති වෙන්නේ. කන දිව නාසය ශරීරය එක්ක සමන් නෑ සමන් එක්ක කන දිව නාසය ශරීරය නැති වෙන්නේ. ඒ වගේ දැනකට යනකම් මේකේ අර්ථය යනවා. උපමාවක් කළොත් මඩේ ජලයේ හැදුණු මෙනුම් වල මඩේම තියෙනවා ජලයේම තියෙනවා නම් මඩේ ගෑවිලෙත් නැහැ ජලේ ගෑවිලෙත් ඒ වගේ මේ කයේම හැදිනු වැඩුණු විඥානයේ හිත මේ කයේම ඇසුරු වෙන කයේ නොබැඳි නොකැටි මේ කයේම පෞෂික කයේම මේ ස්පර්ශ ආයතන හයේ මින්ම ස්පර්ශ ආයතන හයේ මේ ස්පර්ශ ආයතන හයේ මොකකට මොකක් වුණත් මට වුණා කියන හැඟීම මාත්‍රයක්වත් නැහැ. මේක මලමිණියක් මලමිණියකට මොකක් හරෝ මට වුණා කියලා තේරෙයි. කාය ප්‍රතිබද්ධ විඥානයේ පවතින නිසා දුක් වේදනාව දැනේ. ඒන් තොරව යමක් නැහැ. මට වුණා කියන හැඟීම මාත්‍රයක්වත් නැහැ. අන්න ඒ තැනකට ඇදෙන්නයි මේ සියලු ටික නිදෙන්න මිසක ඒක මෙහා අපි මේ ආයතන ටිකේ රසවිඳ ගැනීම මොන බලන්න බලන්න බලන්න බලන්න දෙන්නේ මේ කයයි තමන්ව කරගන්න මේ කයයි ජීවිතය කෙටියෙන් කිව්වොත් දුක්ඛාරි සත්‍ය කියලා ඇහැට කියන්නේ කන නාසය දිව ශරීරෙට කියන්නේ මනසට කියන්නේ මේ ස්පර්ශ ආයතන හයට පర్యాయ වචනය දුක්ඛ සත්‍ය කියලා. අවශේෂ දේවල් පැත්තට. ඉතින් දුකෙන් ඈතර වෙන මේ දර්ශනය තිවුරයි. බාහිර තියෙන දේවල් වලින් කලෝකන කලෝකන කලෝකන හැදිලා මේ කය කියන තැනටම තියෙනවා කියනනම් මේ කයනොත් ඊතර කරන තැන දක්වාම මාර්ගයේදී ඒ නිසා ඉතින් මම කතා කරන දේ ගැඹුරුයි. මම දන්නේ මේ ලෝකේ කී දෙනෙකුට තේරෙයිද කියන එක. නමුත් සසරෙන් මිදෙන්න දුකෙන් මිදෙන්න තණ්හාවෙන් මිදෙන්න වෙන ක්‍රමයක් නුවණ තියෙන අර්ථයක් තේරෙන තමන් හිතලා බලන්න මේ කියන කිසිම දෙයක් ඕගලන්ට එහෙයි කියලා විශ්වාසයෙන් පිළිගන්න බං කියලා නෑ කිව්වේ නෑ. දුක පෙන්නේ මේ වුණා වූ ඕගලගේ ජීවිතයේ කෙටියෙන් ගත්තාම තමන්ගේ සැපදු තීරණය වෙන්නේ තීරණය කරන්න තව ද්‍රව්‍යයක් නම් තව කෙනෙක් නම් ඒ ජීවිතේම වහල් නිවහල් නෑ වහල් බවම දුකක් තව කෙනෙක් තව දෙයක් තමන්ගේ ජීවිතයේ සැපදු තීරණය කරන්නේ නැත්තම් කරන්න බැයි නම් තව කෙනෙකුට තව දෙයකට තමන්ගේ සැප දුක් දෙක තීරණය කරගන්නේ තමන්ම සැප විඳින විදිහට මට ඉන්න පුළුවන් දුක් විඳින විදිහට තෝරන මට ඉන්න පුළුවන් කියන තැනකින් තමන්ම නම් ඉන්නේ තමන්ට කිසිම කෙනෙකුට දුක් කරවන්න මොනම හේතුවක්වත් නැත්තම් ඒ මනස නිවහල් නිවහල් බව මත තියෙනවා කියන අර්ථය වහල් බව සහ නිවහල් බව කියන්නේ අනුන්ට අයිති දෙයක් මත තණ්හාවෙන් යුක්තව අපේක්ෂාවෙන් යුක්තව ඉන්න තරමයි. අනුන්ට අයත් අනුන් යටතේ පවතින අනුන් වශයෙන් පවතින අනුන්ට යමක් කියන්න කරන්න පුළුවන් දෙයකට තණ්හාව පතිත නොවේ නම් අපේ කැමැත්ත තබාගෙන නොසිටින එපමණකින්ම නිවහයි. ඒ වහල් බව හැදුනේ නිබඳු වැරද්දට. අනුන්ට අයත් දේ අනුන් සන්තක දේ තමාට අයත් නොවන දෙයක් නැහැ. නායම් භික්ඛවේ කායෝ තුම්හංගම් මහණෙනි මේ කාය උපලගේ නෙවේ. නාපි යන්නේ සම් තව කෙනෙකුගේ නෙමෙයි. පුරාණ නිදන් භික්ඛවේ කම්ම මහණෙනි පෙරකාරණ මහණෙනි යමක් නුඹලගේ නෙවෙයි නම් ඒක අයින් කරපන්. යමක් උඹලගේ නෙවෙයි නම් ඒක ඉවත් කිරීම උඹලට දීග රාත්‍රිය බොහෝ කාලයක් හිත සැපපෙනස පවතිනා මහණෙනි කියලා දේශනා කළ සූත්‍ර තියෙනවා. එතකොට තමන්ගේ නොවන ඇහැ රූපය තමන්ගේ නොවන කන ශබ්දය පරිහරණය කරනකොට ඒකේ ඇත්ත නොවන බව තමන්ගේ නොවන බව නොදන්නා කම නිසා හිතෙන් ඒ ඇහැ ඒ රූපේ ඒ කන ඒ ශබ්දේ සිහි කරගෙන මේ මම මේ මගේ මගේ දුව පුතා ගෙවල් දොරවල් කියලා සිහි කළා මේ මම මේ මගේ නම මගේ ගම කියලා හිතෙන් නිමිති හදාගන්න. ඒ හදාගත්ත නිමිති ටික පෙනෙන ටිකට අයිති පෙනෙන ටික හිතන ටිකට අයිති කියලා කෙලෙසේකින් ඔබ තණ්හාවෙන් මේ අනුමය සීමාවකට ඇවිල්ලා මේ දුක් විඳින මට්ටමටපත් වෙලා තියෙනවා. ওই තණ්හාවය සංක්‍රමණය වෙන්නේ අවිද්‍යාව හරහා. එතකොට මෙන්න මේ අනුන් අයත්තේට තණ්හාව නොවේ. ඔබට රිදවන්න කෙනෙක් නැහැ. ඒකට කරන්න තියෙන එකම දේ මොකක්ද සම්මාදිට්ඨිය. ඇත්ත ඇහිතිය පෙන්වන්න. අනුන් අය සීමාවේ තියෙන ද්‍රව්‍යයන්ගේ සැබෑ ස්වභාවය පෙන්වන්න. ඒ වගේම හිතෙන් ඔසවල අරගෙන මම මගේ මගේ ආත්මය කියලා හිතනකොට ඒ හිතන නිමිත්ත අනුමය සීමාවට යන්න නොදෙන විදිහට දෙකක් ඇත්ත දෙන්නා. ඔච්චරයි කරන්නේ. සම්මා දිට්ඨිය කියලා කිව්වේ ඇත්ත ඇති හැටි පෙන්වන්න ප්‍රශ්නේ විසඳෙන්නේ. හොඳට නුවණක් තියෙන එකම එක අරමුණක් දරුවා කියලා සිහි කරන එකම එක අරමුණක් එකට අරගෙන චතුරාර්ය සත්‍යම ඕගොල්ලන්ට පුළුවන් ওই අරමුණේ සිහි කරගන්න. ඔය රූපේ කැඩුනොත්, බිඳුනොත්, විනාශුනොත්, කුඩු වුනොත් කියලා ඇහුවොත්, පෙවුනොත්, දැක්කොත් මට දුක එයි නේද කියලා හිතන්න. දුක එන්නේ ඒ රූපෙට මගේ චක්‍රාගයක් කියන නිසායි කියලා කියලා ඒ චක්‍රාගය ඇති උනේ මම මට හිතෙන් මගේ දරුවා කියලා සිහි වෙනකොට හිතේ තියෙනවා නම් සිහි කරනකොට ආදර දෙනහට ගතියක් තියෙනවා නම් මේ ගතිය කෙවුණු රූපෙ පැත්තට පෙනෙන්නේ මෙබඳු සෙනෙහසෙන් යුක්ත දරුවවයි කියලා දැනෙනකම සිහි කරන්නේ එහෙන් බලන්න පුළුවන් මේ දරුවවයි කියලා මේ දෙක එකට ගැට ගහපු කම නිසා නේද කියලා හිතනවා. තමත තේරෙනවා එතකොට. බැරි වෙලා හරි ඇස් ඉදිරිපිටට ආපු රූපේ ඇත්ත ඇති හැටි පෙන්නලා මේ තක්වා නේද කියලා වටිනාකමින් යුක්ත නිමිත්ත පෙනෙන රූපෙට බැඳේ නැත්තම් වෙන රූපේ වටිනාකම දැනෙන මේ මනස නිමිත්තට බැඳේ නැත්තම් එහා පැත්තේ ওই පැත්තේ රූපේ තරුව වටිනවා කියන ගතිය නැකේ නේද ටික ටික කියලා තමයි හොඳට තේරෙන්නේ එනම් දුක් නැති කිරීම සඳහා කරන්න ඕනේ කෙලෙනදී කෙලෙස් වශයෙන් සිහි කරන දේට කෙලෙස් වශයෙන් සිහි කරන දේ පෙනෙන දේට එක සම්බන්ධ කරන්නේ නැති මැච් කරන්නේ නැති ඒක කරන්න අපහසු නිසා අද අපිට ආශ්‍රව බල වැඩි. ඒ කියන්නේ සිහි වෙනකොටම සද්ධා සති විදි සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම හරි දුබලයි. ආශ්‍රව ධර්ම නීවරණ ධර්ම හරි බලවත් නම් හරියට අවුරුදු 5ක පොඩි ළමයෙකුයි අවුරුදු 30ක් විතර වයස මල්ලෝ පොරකාරෙකුයි දෙන්නෙක් ගහ ගන්න දැයිම වගේ තමයි. එක පාරේ පොඩි ළමයා වල්ලා ගහන චක්‍ර වෙන්න වගේ අපේ ධර්ම දැනුම හරියට අර අවුරුදු 5 පොඩි එකාට ඉන්ද්‍රිය ධර්ම ටික. නීවරණ ටික අර බල්ලෝ කරකාරයන් එච්චර බලන්න. අරමුණක් සිහි වෙනකොට චම්ප වෙලා එකපාරට දරුවා කියලා සිහි වෙනකොටම පිටිස්සේ කියලා පිටින හිතින් කී කිරුණු කල්ලක් ඉවර යාය අනිත් අතට යන්න ඉඩවත්. එහෙම නේද? දැන් අපිට වෙනවා කොහොම හරි එක දෙයක්. නීවරණ ධර්ම දුබල කරලා සද්ධා සති විරිණවාදී ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම බලවත් කරන පැත්තට යෙදෙන්න බැහැ. ඕක කරන්න ක්‍රම දෙකක් තියෙනවා. සමථ විපස්සනා කියලා පෙනෙන පැත්තේ ඇත්ත පෙන්න පෙන්න සිහි කරන්නේ ඒකට ගැළපෙන්න නොදී වැටෙන්න නොදී නුවණ මෙනෙහි කරන්නත් ඕනේ. ඕක කරන ගමන් උපදින අරමුණු වල බරගතිය අඩු වෙනද උපදින අරමුණු ප්‍රමාණය අඩු වෙන විදිහට චිත්ත සමතයක් ඇතිවන සමතකම තහනකුත් වඩා. අපි ආයුධ අපි ගාව තියෙන ආයුධ ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න මෙයාට සහන් කරන්න තියෙන ක්‍රම පහක්. එකම එකයි නම් තියෙන්නේ අපිට විදර්ශනා කරනවා කියනවා කියන එකක් විතරක් තියෙන්නේ ආයුධ ටිකයි තියෙන අතුරුට ආයුධ කොටයි. ඒ නිසා හොඳ සමාධි නිමිත්තක් හිතේ තබාගෙන චිත්ත භාවනාවක් කරන්න පුරු වෙනවා. ඒ වගේම හැකිපමණකින් කය වචන දෙක සංවර කරගන්න විදිහට සීලයක් සංවර වෙලා ප්‍රාථමික සංවර සීලයක් ඉන්ද්‍රිය සංවර සීලේ භෝජනේ පමණ දැන ගැනීම කියලා නීවරණ ධර්මයන්ට හිත නැති ඉන්ද්‍රිය ධර්මයන්ට හිත තව ආයුධයකට ළඟට ගන්න වෙනවා අපිට. ඒවත් අරගෙන මෙච්චර දේවල් අවශ්‍ය වෙන්නේ මේ මාර යුද්ධය කියන එක ලේසි නැති එකක් නිසා. ඔන්න ඔය විදිහට කටයුතු කළාම අපිට පුළුවන් අරමුණක් සිහි කරනකොටම දඩුවමයි අත්තරම්මයි කියලා වටිනාකම දැනিলা ඒකම හිතින් කියින් කියින් කෙරීගෙන යන වේගය ටික ටික අඩු කරලා නෑ ඇස් ඉදිරි පිටතාවෙන් මෙන්න මෙහෙම දෙයක් නේ බලන්න කිව්වොත් දෙහෙන්න තියෙන්නේ මෙහෙම දෙයක් නේ කියලා අනිත් පැත්තට යන්න පුළුවන් පටිසෝතකාම පැත්තට යන්න පුළුවන් දවසක් එනවා. ඔහොම පිළිෙන පැත්තේ ත්‍රිලක්ෂණ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය ටික ටික ටික ටික තේරෙනකොට ඉබේම තේරෙනවා ප්‍රත්‍ය නිසා හටගත්ත දේ ප්‍රත්‍ය නිරුද්ධ නිරුද්ධයි. ඇහැ කියන්නේ අනිත්‍යයි සංකතයි පටිච්ච සමුප්පන්නයි නිරෝධ ධර්මයක් කියන මොනක් වෙනවා. ඇහැ කියන එක තිබෙන්නේ නැහැ, තිබිය හැකි බවකුත් නැහැ, පෙනී කෘත්‍ය පස්සේ නිරුද්ධ වෙනවා. රූපය කියන එක තියෙන්නේ නැහැ, තිබිය හැකි බවකුත් නැහැ, දැකීම පස්සේ නිතුරු නැතුවම නිරුද්ධ වෙනවා. අහුත්ව සම්භූතං භුත්තං භවිෂති පෙර මුතිදී මාතක නිතුරු නැතුව නැති වෙන දෙයක් නේද කියලා දැකපු අහපු පැත්තේ නාම රූප දෙකේ Nirodhayම අරමුණු කරන්න පුළුවන් කමක් තියෙනවා. එදාට දරුවා කියලා සිහි වෙනකොට ඒ සිහි වෙනවා ගන්න. Nirodhayට මෙහෙට තබල මම සිහි කරනකොට දැක්ක නාම රූප දෙක නිරුද්ධයි කියලා මේක තමයි වට ගන්න. අතහරින්න පුළුවන් තරම් ජවයකට ඒක. අත්තරන් කන්දක් කියලා සිහි වෙනවා කියනකොට වටිනවා. ඒක එයාට විතරක මාත්‍රයක් කරනවා මම මෙහෙම සිහි කරනකොට දැකපු නාම රූප දෙකතු නැතුව නිරුද්ධයි කියලා නිරෝධයට මේක දැක ගන්න දවසක් සංකත කිසිම දෙයක් අසු නොවි අද ඔයගලන්ට සිහි කළොත් අමාරුවෙන් හරි ගියොත් කනබුන ආහාරයෙන් හැදුණු රූප නිමිත්තකාරී ඉන්නේ කියන වත්තමත් තියෙන්නේ නමුත් සැබෑම ස්වභාවයේ දැකපු දේ සිහි කරනකොට දැකපු දේ නිරුද්ධ වෙනාමයි අනාගතේ ඉපදිලා නැහැ අතීතේ නිරුද්ධ වෙලා. අනේ ඒ බව දකින මට්ටමටම එන්න පුළුවන්. එදාට මේ සිහි කරන අරමුණු නිරෝධ සංඥාවට පිට කියලා අතහරින්න පුළුවන් දවසක් කෙනෙකුට පුළුවන් නම් මේ දුක දුක ඇති උනේ මෙන්න මෙහෙමයි කියලා දුක්ඛ සමුදය ඥානය කියනකොට දුකට හේතුව තණ්හාවයි කියනොත් නිකම්ම තණ්හාවයි කියලා නතර කරන්නේ නැහැ. ඇත් ඉදිරිපිට ආපු වස්තුවේ ඇත්ත නොදන්නාකම නිසා කෙනෙන රූපේ හිතින් සිහි කරගෙන තණ්හා උපාදාන වශයෙන් හිතේ උපදවාගත් රූපෙට හැසිරෙනවා. ඒ හිතේ හදාගත්ත නිමිත්තයි පෙනුණු දේ දෙක මේකයි. වේුනේ සිහි කරන්නේ සිහි කරන්නේ පෙනෙන්නේ කියලා මේ කෙලෙස් හගත නිමිත්ත ගැට ගහපු මේ වැරද්දටයි දුක ඇති උනේ තණ්හාව ඇති උනේ මෙහෙම නේද කියලා දකිනවා නම් පෙනෙන පැත්තේ ඇත්ත සිහි කරලා රාග දේශ මොහ වශයෙන් උපදින නිමිත්ත පෙනෙන පැත්තටත් පෙනෙන නිමිත්ත සිහි කරන පැත්තට තියාගෙන දෙන්නේ නැත්තම් තමන්ගේ තණ්හාව ස්පර්ශායක හයකට දැකගන්න වටිනා වස්තු එහි ඉතුරු වෙන්නේ නැහැ නිර්මාණය වෙන්නේ නැහැ. එහෙම ඉබඳු දේ කරනකොට දවසට දුකේ ඉන්නේ දුක නැතිලෙන්නේ මෙහෙමයි කියලා දන්නවා නම් ඒදා ඒ සඳහා මාර්ගයේ ඔය විදිහටම හිතමින් ඊට අනුව ඔය දර්ශනය දකිමින් ඊට අනුව හිතමින් ඊට අනුව උත්සාහවත් වෙමින් ඊට අනුව සිය පවත්ලා ඊට අනුව හිත එකඟ කරගනිමින් ජීවත් වෙනවා නම් ටික ටික හරි මෙන්න මේකයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා දන්නවා නම් ඔන්න ওই ටික තේරෙනකොට කියනවා සද්ධානුසාරී කියලා මාර්ගස්ථයි යම් කිසි කෙනෙකුට මේ දුක දුක ඇති කරන දේ මෙහෙමයි. මේ ටික නැතිකොට දුක නිරුද්ධ වෙනවා. කියන ටික ජීවිතයෙන්ම පෙනෙනවා. අදහනව නෙමෙයි Tamanටම පෙනෙනවා. ඒ පෙනෙන මට්ටම එනකොට දැන් එහෙම සිහි කරනකොට දැක්කෝ නාම රූප දෙක නිරුද්ධයි යම් කිසි සමුදය ධර්ම සම්බන්ධ නිරුද්ධයි. සමුදය ස්වභාව කොටක් ධර්මයේ නිරුද්ධ වෙලා කියන නෝනේනවා. තණ්හාව දැකගන්න ඉඩම නැහැ. දැකපු දේ සීකල අනිත් පැත්ත හැරෙනකොටම දැකපු දේ නිරුද්ධ වෙලා කියන නෝනක්. අන්න ඒ මට්ටම දකින්න මට්ටමකට આવොත් ඉති සම්පන්නයි කියලා කියනවා. හැබැයි ඔන්න ඔය චතුරාර්ය සත්‍ය කිසිම දවසක මේ ක්‍රමතර වෙනස් වෙන්නේ වෙනස් වෙන්න ක්‍රමයක් නැහැ. කෙනා කෙනාම හිතලා නෝනින් බලන්න කියන එකත් මතක් කරනවා. අමාරයි වෙලා මම අද මේ වැඩසටහන පස්සේ ඔයගොල්ලෝ ගිලන් පස්සේ ටිකක් අරගෙන දවල් කෑම කාලා අර රුක්රෝපණ වැඩසටහනක් තියෙනවා කුටි කෑක විතර සංකේතවත් වශයෙන් ඒක හිතවන්ද දව් වෙලා කැමති කට්ටිය එකහ මාත්‍රම මම හෝ එනවා කාමවත්තට මම වෙන පරයයක් අරගෙන මේ චතුරාර්ය සත්‍යයම තව ආකාරයකට කියලා දෙන්න හදනනම් ඒකත් වහම තව ටිකක් මේකට ගන්නයි නමුත් මේක හොඳට හිතන්න මේ ධර්මයේ තියෙන වටිනා ගුණ ටිකක් සම්දිත්තිකයි අකාලිකයි පස්සාරෝපණයිකයි කියලා. අන්නේ ගුණ ටික ඕගොල්ලන්ට දැනුනොත් ඕගොල්ලෝ වීර්ය කරනවා. අම්මලා තාත්තලා කිව්වොත් මගේ පුතේ හොඳට ඉගෙන ගන්න ඕනේ. පන්ති ඵලයන් පුතේ හොඳට ඉගෙන ගන්න හොඳට ඉගෙන ගත්තාම මරණයෙන් පස්සේ ඔබට හොඳ රස්සාවක් ලැබෙයි කිව්වොත් මේ ළමයා දීර්ය කරයි. ඇයි? දික්කදම විපාකයක් තේරෙන්න තේන්න පන්තියවන්න තල්ලු කරන්නේ. යදගෙන යන්නේ ඉස්කෝලේ යවන්න තල්ලු කරන්නේ. ඇයි? තේන්නේ නැහැ. නමුත් එයාට පෙනෙනවා අම්මලා තාත්තලා කිව්වා වගේ ඇත්තට හොඳට ඉගෙන ගත්තොත් හොඳ රස්සාවක් කළ හැකි සම්පූර්ණ විපාකයක් දෙන්නේ. ඒ හින්දා ගොඩක් දෙනෙක් ඉදිරියෙන් පිටපස්සෙන් අදින්න තල්ලු ගන්න ඕනේ පන්ති ගිහින් හොඳට ඉගෙන ගන්න. නේ? දැරලා හොඳට ඉගෙන ගන්නේ මරණ පසුඳ රස්සාවක් ලැබෙයි කිව්වොත් අමාරුයි. ඒ වගේ හොඳට සිල් රකින්න භාවනා කරන්න, දර්ශනා කරන්න මරණයෙන් පස්සේ නිවන් දකින්න පුළුවන් කියලා පෙන්වුවොත් සංදිටික විපාකයක් වෙන්නේ නැත්නම් අර ඉස්කෝලේ ළමයි වෙච්ච දේ තමයි වෙන්නේ. නමුත් ඕගොල්ලෝම දැක්කොත් මම සිරකලා හිත බඩලා මේ විදිහට කරුවොත් මෙන්න මේ වගේ ධිට්ඨ ධම්මෝ සිළු දුකෙන් මිදෙන්න පුළුවන් කියලා Taman කෙරෙහිම මොනක් ආවෝ ඕගොල්ලෝ චුට්ටක් කරන අතර වෙන්නේ අප්‍රමාදී වීර්ය කරනවා. ඒ නිසා මේ ශාසනයේ තියෙන සංදිටික කියලා ගුණය මරණයෙන් පස්සේ නෙමෙයි මේ ජීවිතේම අත්විඳින්න පුළුවන් ධර්මයක් ගැනයි මේ කියන්නේ. ඉතින් අන්න ඒ ටික ඒබඳු ගුණයක් තියෙන නිසා මේ ධර්මය හොඳට හිතින් සම්මර්ෂණය කරන්ද තමන්ට වහවහාම මේකෙන් ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් මේ ජීවිතයේ දුකෙන් මිදෙන්න පුළුවන් ඒ සඳහා මේ දේශනාව හේතු කොමිස්සියම වේවා අපි මේ දේවතාරාධන කරුණද පින් අනුමෝදන් කළත් නේ හොඳයි හැමදෙනාම සාධනාවක් පවත්න්නේ හොඳයි එහෙනම් මේ පින් උතුම් හැමදෙනාම කල්පනා කරගන්න බොහෝම සත්‍තාවෙන් අද දවසේදී මේ ධර්ම ශ්‍රවණය කළ බොහෝ වටිනා කුසල ධර්මයක් පිටකට ගත්තා මේ පහල කරගත්තු සියලුම කුසලයන් ලෝකයේ සම්බුද්ධ ශාසනයට ඒ වගේම මේ අරණ්‍ය ශ්‍රේෂ්ඨයට ගාම ශ්‍රේෂ්ඨයට අධිකෘති ශාසනමාම් ක්‍රිෂ්ඨකර සිද්ධියෝ මේ මනෝමෝදන් විත්වා කියන අදාතින් දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාසත්තා චොම්මත්තා දේවානාකා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං ආකාසත්තා චොම්මත්තා දේවානාකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්칸තු බුද්ධ ශාවකං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්칸තු සුත් දෙතිපස